ස්වභාව හතර පිළිබඳයි කර්මයේ ඉස්සක් කරන බව උපස්වන්නේ ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම නිවන් ලබා ගැනීම සඳහා බෙහෙවින් උපකාරම ඒකත් සමතරව මේ නිවාස ලබා සිටිනවා නම් යටත් පිළිසෙන සෝවන් වහන්සේලා සිටිනවා යම් කිසි කෙනෙක් එවැනි කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දන් තිබෙන ස්වභාවයන් අවබෝධ කරගත්තාට පස්සේ අතිශාල නිරාංශ ප්‍රීතියකට සිදුපත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒසාව සංසීමක් සිටද උද්දත කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම දුක්ඛ සම්පේ දුක්ඛ නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය පිළිබඳ ඒ ස්වභාව ධර්මයන් අවබෝධ කර ගන්නා විට ඒ පරිසම්දානන්ද පාළිය දක්වා තිබෙනවා මේ අර්ථයන් මේ ස්වභාවයන්. ඒකේ දුක්ඛ සත්‍ය පිළිබඳ ස්වභාව හතරක් දක්වනවා. දුක්ඛස පීඩනක්ඛෝ සංකතක්ඛෝ සංతాපක්ඛෝ විපරිණාමක්ඛෝ කිය. දුක්ඛ පිළිබඳව තියෙන පීඩන ස්වરૂපේ පීඩන ස්වરૂපේ එකක්. සංකත ස්වરૂපේ දෙවෙනි කාරණාව. සංකාප දවන පවන ස්වરૂපයේ තුන්වෙනි එක විපරිණාමයේ වෙනස් ස්වરૂපයකට පරිවර්තන එක හතරවෙනි කාරණා. ඒතකොට දුක්ඛයේ පිළිබඳ තියෙනා වූ නැත්නම් දුක්ඛ සත්‍ය පිළිබඳ පවත්නා වූ පීඩන ස්වરૂපය පීඩන ස්වરૂපය කියන එක පහසෙන්ම කෙනෙකුට අවබෝධ කර ගන්න පුළුවන් දුකතුලින් විශාල පීඩනයකට අප බඳු වෙනවා ඒ පීඩනය ගැන විස්තරයක් නොකියවත් අවබෝධ කර ගන්න පුළුවන්කම දෙන්නට ඕන. විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුළින්ම විශාල පීඩනයක් දෙන දෙනවා බාහිර සියලුම සංස්කාර ධර්මයන් තුළින් පීඩනයක් ඇති කර දෙන්නට පුළුවන්. මේ පංචස්කන්ධය තුළින් විවිධ රෝග පීඩා ඇති කර දෙනවා, අනතුරු විපත් ඇති කර දෙනවා, උවදුරු ඇති කර දෙනවා. ඔය ලක්ෂ භූත ප්‍රේතවලදී අමනුෂ්‍ය උදලොක් වෙන්නට පුළුවන් නැත්නම් අවුවැසි සුරන් වැනි ඉත් පීඩාවන් නිසා ඇති වෙන පීඩා ස්වාභාවික විපත් නිසා ඇති වෙන උවදුරු ඒ වගේම විවිධ ආකාර විෂදේජ ආදී නැත ඇති වෙන රෝග ඇති කර දීමෙන් ඇති වෙන උදුරු ආදී විශාල ආකාරයකින් නොඑක ආකාරයකින් අපේ පංචස්කන්ධේ පවර්ණා තාක්කල්ම මේ උදුරුවට අපිට මූණ පාන්න සිදෙනවා මේ උදුරු පීඩන ස්වરૂපයේ දුක්ඛ සත්‍යයේ තියෙන එක්තරා ස්වરૂපයක් මේ පීඩන ස්වરૂපය මනුෂ්‍යයන් වඩා ඉතා ප්‍රබල වශයෙන් ඔය අපායක සත්‍යයන් ඒ වගේම ප්‍රේත ලෝක සත්‍යයන් තිරිසන් සත්‍යයන් වගේ ආයතන දකින්න සිදෙනවා දෙවියන් බ්‍රහ්මයන් වෙන සත්‍යයන් පවා මේ පීඩන ස්වરૂපයට පත්වන්න සිදුන එයාගේ සිත තුළ පවත්නා වූ ක්ලේශ ධර්මයන් නිසා. ඒ ක්ලේශ ධර්මයන් තුළින් වුන් රාගයෙන් පීඩණයට පත් වෙනවා, ද්වේෂයෙන් පීඩණයට පත් වෙනවා, මදය, ප්‍රමාදය වෙන ධර්මයන්ගෙන් පීඩණයට පත් වෙනවා. ලෝකේ සාමාන්‍යයෙන් පුත්තන්දෙන භූමියේ සිටින එතරම් ධර්ම කාරණා නැති බොහෝ දෙනෙක් මේ කෙලෙස් වලින් අතිශයින්ම පීඩණයකටපත් වෙනවා. ඒ සාමාන්‍යයෙන් ධර්මයන් පිළිබඳ අවබෝධය තියෙන අවබෝධයක් තියෙන අය මාර්ගඵල ලැබලා තියෙන අය ඒ තරම් දුරට කෙලෙස් වලින් පීඩාවට සිදුපත් කරගන්න නැතුව සිත නැදහස් තබා ගන්නට උත්සාහ කරන නිසා ඒ පීඩන තරම දුරට අඩු කර ගන්නට පුළුවන්කම තිබෙනවා කෙසේ වෙතත් මේ පීඩන ස්වરૂපය අප තේරුම් ගන්නට ඕන දුක්ඛ සත්‍ය තුළ තියෙනා වූ මේ පීඩන සත්‍ය පීඩනක් කියන්නේ පීඩන ස්වરૂපය ඊළඟට දුක්ඛස සංකතත්ව මේ සංකත ස්වરૂපේ දුක කියන්නේ සංගත සංග ධර්මයේ බව මෙය දැන් දන්නාකාන සංහිතේන පරිපාදාන සංදා දුක්ඛ වශයෙන් දක්වා පිටවලදී කෙටියෙන් කියනවා නම් දුක දුක්ඛ සත්‍ය කියන්නේ පංචස්කන්ධයේ පැවැත්මයි ඒ නිසා මේ පංචස්කන්ධයේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා මේදාකාර දුක් පීඩා කරදර වලට කෙනෙකුට මුහුණ පාන්න සිදු වෙනවා. මේක සංකත නිසා, හේතුන්ගෙන් හටගත් නිසා. හේතුන් තියෙනකොට මේ පංචස්කන්ධ ධර්මයන් පවතිනවා. හේතුන් නැති වෙනකොට ඒ පංචස්කන්ධ ධර්මයන් නැති වෙනවා. ඒක නිසා නැවත නැවත මේ පංචස්කන්ධයේ පැවැත්ම සඳහා අවශ්‍ය හේතු දෙන්න තියෙනවා. හේතු සම්පාදනය කරන්නට තියෙනවා. දැන් ශරීරයට ආහාර පාන දෙන්නේ මේ හේතු ශරීරය පැවැත්මට අවශ්‍ය හේතු දීම සඳහා තමයි. ඒක සංකත දුකක්. ඒ වගේම අපේ දෝෂිත වේදනාවක් ගත්තොත් දැන් ඇති චිත්ත වේදනාව දැන් නැති වෙනවා. ඉතින් නැවත නැවත සුත වේදනාව ලබා ගන්නට ඕන නම් ඒ සුත වේදනාව වෙනදෙන හේතු හොය හොයා ඒවා ලං කර ගන්නට ඕන. මේක සංකත දුකක්. සංඥාවටත් එහෙමයි. දැන් සංස්කාරවලටත් එහෙමයි. අපි දුක කුසල් සංස්කාර කියලා. මේ කුසල් සංස්කාර කරපු ගමන් කුසල් සංස්කාර ඉවරයි. ඊට පස්සේ නැවත නැවත කුසල් කරනන්ට ඒ නැවත නැවත ඒ කුසලයක් ඒ තමා බලාපොරොත්තු වෙන කුසලයක් කිරීම සඳහා කටයුතු සම්පාදනය මේ ගන්න තියෙනවා මේක සංකත දුකක්. මේක සංකත ඒ කියන්නේ ඒක කිරීමට උපයෝගී කරගත යුතු ප්‍රත්‍ය කරගත යුතු ධර්මයන් ලං කර ගැනීමේ දුක මේ පංචස්කන්ධයක් වශයෙන් මේ ශරීරය අපි ලැබුවාට පසුව මේ පංචස්කන්ධයේ පවස්සාගෙන යාමට නඩත්තු කිරීමට ආරක්ෂා කිරීමට යන්තාව දේවල් කරනවා නම් මේ සෑම දෙයක්ම කරන්නේ මේ සංකත දුක මේ පවස්නා නිසා ඊට අමතරව නැවත මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්නට කුසල ධර්මයන් කරන්නට ඕන ඒකත් සංකත දුකක් තමයි. දිව්‍ය ලෝකෙ උපදින්න නම් ඒකටත් කුසල කරන්න ඕනේ. ඒකත් සංකත දුකක් තමයි. ඊගාමතර බ්‍රහ්ම ලෝකයක උපදිනවා නම් එහෙම බ්‍රහ්ම ලෝකයක උපදීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් එතෙන් තමාගේ සිත එකඟ කරගෙන බොහොම දුර බොහොම හොඳට භාවනා කරලා සමත භාවනා දියුණු කරලා විශේෂය අඳුම් වශයෙන් පළවෙනි ධ්‍යානයට ඊටපත් කරගන්න වෙනවා. පහළම තියෙන බ්‍රහ්ම ලෝකයකවත් උපදින්නට. ඉතින් ඉහළ ඉහළ බ්‍රහ්ම ලෝකවල උපදින්න ඕන නම් ඉහළ ඉහළ ධ්‍යානයන් උපදන්නට වෙනවා. මේ ධ්‍යානයන් උපදවගන්න එක සංකත දුකක් තමයි. මේ විදිහේ විදිහට මේ පංචස්කන්ධය තුනේ සංකත දුකක් ලබා දෙනවා. මේක තමයි සංකත ස්වરૂපය කියලා දුක්ඛ සත්‍යයේ සංකත ස්වરૂපය කියලා අපි පෙන්වන්නේ. ඊළඟට දුක්ඛස සංතාපට්ඨං දේවිතබ්බං කියලා දක්වා තිනවා දුක්ඛාවි සත්‍ය පිළිබඳ තියෙන සංතාප ස්වરૂපය. සංතාපය කියන්නේ දවනවා, තවනවා, පුච්චනවා කියන අදහස. හරියට රත් එක්ක යකඩයක් කරනම් අපි ඇඟ තියු ඇඟට තියුවනම් ඇඟ පිච්චෙන ආශේ මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන තාක්කල් ලෝක සත්‍යයට සංතාප වලට පත් කරන්න පත් ගන්නට සිදු වෙනවා. ශාරීරික වශයෙන් සංතාපය තියෙනවා, මානසික වශයෙන් සංතාපය තියෙනවා. උදාහරණ වශයෙන් අපි කතා කරොත් මේ ශ්ලෝකය ගත්තොත් එහෙම අපි නම් ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් ආවයි කියලා තමයි දුම් කරන්නේ සාමත් ප්‍රිය කරන තමයි දුවේ කුතේ සාම්පෝෂේ ගම්මතාසයන් කෙනෙක් අන්නා නෑදෑහිත මෙද්දෙක් හැම කෙනෙක් හදිසියේ නැතුවොත් එහෙම එකෙන් ඇති වෙන ඒ පැවිල්ල ඒ දැවීම නිසා සමහර සීල නැතිව ඇද වැඩෙන අවස්ථා පවතින. ඒ සමහරවිට ඒක තුනේ සිත දවනවා. සමහර විට රාගයේ සිත දවනවා. සමහර විට මේ රාගයේ ඇතුළත සෑම විටම සිත දවනවා. ඒ වගේම ද්වේෂය ඇති වෙච්චාම සබහ ඇති වුණාම ඊර්ෂ්‍යා ඇති වුණාම හිත දැවෙනවා, තැවෙනවා. මේක ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. මේක දැවීමක්, මේක තැවීමක් කියලා. ඒ නිසා ඒවම නැවත නැවත උපදවා ගන්නවා. ඒ ඒ කැලෙන රාග ද්වේෂාදී සිටිවිල් ධර්ම සමාගයේ හිතට ඇතුල් වෙන කෙරෙදී ඒක දීලා ඒ ගැනම සමාන තීරණයකටපත් වෙනවා. මොකද මේ මේ දුක්ඛ සත්‍යයේ තියෙන මේ සංඛාත ස්වરૂපේ බොහෝ දෙනෙකුට අවබෝධ කරගන්නට බෑ අවිද්‍යාව නිසා. ඒ මොන පංචස්කන්ධ ලෝකයේ විශේෂ රූපස්කන්ධය තුළින් විවිධාකාර දෙවින් නැති කර දෙනවා. එතන තේජෝ ධාතුව උත්සන්න වීම නිසා ශරීරය තුළ විවිධාකාර දෙවින් නැති වෙන්නත් පුළුවන්. ඔය ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් නැත්නම් අස්පාද දෙවිලි වැනි තත්ත්වයන්, පපුල දෙවිලි, පපුව දෙවිලි වැනි තත්ත්වයන් විවිධාකාර ඒ තේජෝ ධාතුව උත්සන්න උත්සන්න වීම නිසා පහළ වෙන දෙවිලි දෙවිලි තියෙනවා නම් මේ පංචස්කන්ධය තුළින් ඒ දෙවිලි දෙවිලි තුළින් දුක් ලබා දෙනවා. ඒකත් මේ දුක්ඛ සත්‍යයේ තියෙන එක්තරා ස්වરૂපයක්. මේක මනුෂ්‍යයන් දෙතර පොදු ධර්මතාවයක් නෙවෙයි. දැන් තිරිසංගත සත්‍යයන්වත් මේක පොදු අධ්‍ය අමනුෂ්‍ය වගේ යක්ෂයන් වගේ සත්‍යයක් දැක්කොත් ඒ යක්ෂ උපදින්නම තරහසිතකින් ඒක නිසා මුළු ජීවිත කාලෙම තරහවෙන්, ක්‍රෝධයෙන්, බයරෙන් කටයුතු කරනවා. එම නිසාම මුළු ජීවිතේම ඒ අය දන්නේ, තැවිතැවි, තැවිතැවි කියනවා. දෙවි දෙවි පිච්චෙනවා. රාගයෙන්ුත් දැවෙනවා, ද්වේෂයෙන්ුත් දැවෙනවා, කෙලෙස්වලින් දැවෙනවා. එකලස් බින්නකින් දැවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී ඒ සෑම එකම මේ කෙලෙස් බිනි ආදී සෑම බින්නකින්ම දැවෙනවා. පංචස්කන්ධ ලෝකයේ තියෙන සංකල්ප මේ දැවීම වල පස්සෙන්ට සිදුවෙන නිසා මේ සංකාප ස්වરૂපේ තේරුම් ගන්න ඕනේ. ඒ දෙවියෝ පවා සමහරට කෝපයෙන් දේවා දේව දෙවියන් තරහ ගිහිල්ලා අතිශයින් දරුණු විදිහට දැවෙනවා. නැත්තම් රාගයෙන් පිච්චෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්තරා දෙවියෙක් එක්තරා දෙවගණන්ගේ විස්තර කිය කියා කියපු සූත්‍රයක් තියෙනවා. මට ස්වාමීන් වහන්සේ මේ දෙවගණ නැතුව ඉන්න බෑ මේ තරම් ලස්සනයි මේ තරම් ලස්සනයි කියලා. එතකොට ඒ ඒ ගරපු විස්තරේ පවා සූත්‍රයේ දැක්කේ නැහැ. ඒ දැවෙන දෙවිල්ල සමාජයේ ශෙත තුළ තියෙන පිච්චිල්ල ඒ සූත්‍රයේ බුදුහාමුදුරන් ළඟටම ඇවිල්ලා ඒ දෙවියෝ කියපු ආකාරයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. මේ විදිහට දෙවියන් පවා දැවෙනවා. දක්නව පවා සම්මන්දයෙන් කරනවා සමන් මත්තලා සිටිනවා නැත්නම් තමා ප්‍රමාදයට පත් වෙලා සිටිනවා මම මමයි කියලා හිතාගෙන දහණය කරගෙන තියෙන ක්ලේශ ධර්මයන්ගේ සිට පෝෂිත වෙලා තියෙනවා ඒක නිසා ඒ දෙලින් තැවෙන්නේ මේ ලෝකේ සෑම සත්‍යයකම පොදු ධර්මතාවයක් මේක නිසා මේ දුක්ඛ සත්‍ය පිළිබඳ තියෙන මේ සංසාර ස්වરૂපය තේරුම් ගන්නට ඕනේ ඊළඟට දුක්ඛ සත්‍යයේ තවත් එකක් තමයි විපරිණාමයට පත් වෙන එක. විපරිණාමයට පත් වෙනවා කියන්නේ වෙනස් ස්වરૂපයකට පත් වෙනවා පරිවර්තනය වෙනවා කියන එක. අපේ පංචස්කන්ධ ලෝකයේ ගත්තොත් එහෙනම් කුංචි කාලේ ඉඳලා මේ දක්වාම කොයි තරම්නම් රූපේ වෙනස් වෙනස් ස්වરૂප වලට පත් වුණාද අපගේ සිතේ තියෙන වේදනාවල් වෙනස් වෙන ආකාරය සංඥා සංඛාර විඥාන වෙනස් වෙන ආකාරය අපිට තේරුම් ගන්නට පුළුවන්කම දෙදෙන්නට ඕන මේ වෙනස් වීම තුළින් කොයි තරම්නම් දුක් අපිට අත්දකින්නට සිදු වෙනවද කියලා අපේ නිරෝගී වෙන්න කැමති හැමදාම නිරෝගී වෙන්න බෑ ඒක නිසා ඒක වෙනස් වෙනවා රෝගී වෙනවා එතකොට ඒ රෝග දුක් වලට විඳින්න දුක් විඳින්නට වෙනවා අපි හැමදාම තරුණ වශයෙන් ඉන්න කැමති තරුණ වශයෙන් ඉන්න කැමති නම් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ වෙනස් වෙන නිසා නැවත නැවත එතකොට මේ මඩියට එනවා ඊට පස්සේ වහල්මියට එනවා. ඉතින් නොඑක ආකාර ජරා දුක් වලට බඳුන් වන්නට සිදුවන්නේ මේ පරිණාමයට වෙනස් ස්වරූපයකට පත්වන නිසා තමයි. අපේ සිත තුළ පවන්නා සෑම සෑම විටම සැප වේදනාවක්ම තියෙනවනේ. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ දුකක් නෑ. නමුත් සැප වේදනාව නිරන්තරයෙන් පවතින දෙයක් නෙවෙයි. මොහොතටම ඇති වුණා නැති වුණා. ඒක නිසා සැප වේදනාවක් නිරන්තරයෙන් වෙනස් වෙන නිසා නොඑක ආකාර විපරිණාම දුක් ඇති වෙනවා. සංඥා සංකාර අපිට සංකාර ගත්තොත් එන්නේ සිත තුළ මෛත්‍රිය කරුණා වගේ වගේ වැටෙනකොට චිත ශාන නමුත් මේවා වෙනස් වෙනවා ඒකම සමහර තරහින් පුළුවන් කෝදෙන්නත් පුළුවන් බය වෙන්නත් පුළුවන් ඊර්ෂ්‍යාව වෙන්නත් පුළුවන් නැත්නම් බලවත් ආශාවක් ඇති වෙන්නත් පුළුවන් කවරාකාරෝ ක්ලේශ ධර්ම සමාගයේ චිතත ජනිත වන්නට පුළුවන් ඒ නිසා මේ ධර්මතාවයන් පංචස්කන්ධ ධර්මතාවයන් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා මේ වෙනස් වෙන ස්වરૂපයේ තුන විශාල දුකකට මුලෝක්ෂත්‍යයට මූණ පාන්න සිදුවෙන මේ වෙනස් වීම නිසා මනුෂ්‍ය ලෝකයේ ඉන්න මනුෂ්‍යයන්ට හැමදාම මිනිස් වශයෙන් ඉන්නද බෑ ඒක නිසා මම බොහෝ විට ප්‍රේත ලෝකයට යනවා නැත්නම් තිරිසන් ලෝකෙට යනවා නැත්නම් යක්ෂ වාගේ තත්ත්වවලට අමනුෂ්‍යත්ම වලට යනවා. ඉතින් මේ වෙනස් වීම නිසා ඒ ආකාර දුක් විඳින්න වෙනවා. දෙවියන්ට දෙවි වශයෙන් හදාගෙන ඉන්නද බෑ. ඒකෙන් චුත වෙච්ච ගමන් සමහරට ප්‍රේත ලෝකේ නැත්නම් මනුෂ්‍ය ලෝකේ නැත්නම් තිරිසන් ලෝකේ පිටලා විවිධ දුක් හැඩවලට පඳුම් මනස් සිදෙනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයන්ට හැමදාම බ්‍රහ්මයන් වශයෙන් ජීවත් වෙන්නද බෑ. ඒ කාලේ ඉවරෙච්ච ගමන් එතනින් චුත වෙනවා. එයින් පස්සේ සුගති ගාමීලා ඊට පස්සේ සුගතියෙන් පස්සේ නැවත සුගති වලට ඉපදිලා වෙනස් වෙනස් තත්ත්වවලට පත් වෙන විශාල විශාල දුක් ගැටවලට බඳුන්වන්නට සිදෙනවා. මේ අනුව මේ ලෝකයේ සියලුම සත්‍යෝ මේ දුක්ඛ සත්‍යයේ පිටවා සිටින්නේ දුක්ඛ සත්‍යයේ අද්දක දැක සිටින එක නිසා මේ දුක්ඛ සත්‍යයේ තියෙන ස්වરૂප හතර අවබෝධ කරගෙන මේක මුළු විශ්වයේ සෑම සත්‍යයන්ට පොදු ධර්මතාවයක් කියන අවබෝධය ඇති කරගන්නට ඕන. ඒක නිසා මේ විශේෂයෙන්ම තේරුම් ගන්න යටත් විශේෂයෙන් සෝවාන්වත් වෙලා සිටියේ නැත්නම් මේ විපරිණාමයට පත්වන එක ඉතාම භයානක දෙයක්. මනුෂ්‍ය වේදය පිළිලා ඉඳලා සෝවාන් වෙලාවත් හිටියා නැත්නම් പ്രേත ලෝකෙට දෙයන්න පුළුවන් දෙවියෙකුණත් එහෙමයි. ප්‍රේම සෝවාන්වත් වෙලා හිටියේ නැත්නම් කෙලින්ම പ്രേතයෝ වෙන්න පුළුවන් නැත්නම් කෙලින්ම මනුෂ්‍ය වෙන්න පුළුවන්. අය ධර්මයේකුණත් එහෙමයි සෝවාන්වත් වෙලා හිටියේ නැත්නම් මේ විදිහට සුභතියෙන් පසු දුකට ගාමී වන්නත් පුළුවන්. මේ විදිහට දුක්ඛ සත්‍යය කියන්නේ මේ අස්ත හතර මේ ස්වභාව හතර තේරුම් ගන්නේ දුක්ඛේ දුක්ඛේ දුක්ඛස තීලනක්ඛෝ දුකේ කියන තීලන තීලන ස්වરૂපේ පීඩන කියන්නේ පාලියෙන් පීඩන කියන්නේ අපි සිංහලෙන්. ඒතකොට දුක්ඛස් සංකටට්ඨෝ මේ දුකේ තියෙන සංකත දුක්ඛ ස්වરૂපේ. දුක්ඛස් සංතාපට්ඨෝ මේ සංතාපේ දවන තවන ස්වરૂපේ. ඒ වගේම දුකේ තියෙන වෙනස් වීම විපරිණාම ස්වરૂපේ. ඊළඟට අපි සංදේශත් ගැන කතා කරමු. සමුදයස ආයුනට්ඨෝ ආයුෝණය කියන්නේ රැස් කරනවා. ඊළඟට සංයෝගත්වෝ මේ සංසාරයෙන් බැඳ තබනවා. පරිබෝධත්වෝ සංසාරයෙන් බැඳෙන්නදී පරි විවිධාකාර පරිබෝධ ධර්මයන් ඇති කර ගන්න. මේ විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳ අස්තති වෙනවා. අස්වභාවයන් තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා දුක්ඛ සමුදය ආවරණ නිදහනක් කියලා මේ සංසාරේ නැවත නැවත යොදවනවා. එතකොට දුක්ඛය මේ දුක්ඛ සමුදය සත්‍ය කියලා බුදුහාමුදුරු දේශනා කළේ බොහෝ වෙලාවලට සංහාව සංහාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. මේ සංහාව නිසා දුක්ඛ සමුදය සත්‍ය වූ සංහාවේ තියෙන ස්වરૂපයක් තමයි ආයෝහණට රැස් කරනවා. මේ සංහාව තුළින් රැස් කරනවා. විවිධ දේවල් රැස් කරනවා. රැස් කරන්න පුළුවන් Tamanට අවශ්‍ය මිල මුදල් බඩු ගෙවල් දරවල් ආදී හැම දෙයක්ම ඒ බාහිර දේවල් රැස් කරන්නත් පුළුවන්. ඒ රැස් කිරීමට අට අමතරව කුසල කුසල කර්ම රැස් කරගන්න පුළුවන්. ඒ කුසල කුසල කර්ම රැස් කරන විට ඒ වගේම මේ බාහිර දේවල් රැස් කරනකොට රැස් කරන්නේ පංචස්කන්ධ ධර්ම. මේක ගැඹුරු කතාවක් මේ පිළිබඳ මේ ඇට අපි කලින් විඥානය ගැන දේශනාවක් ඉදිරිපත් කරනකොට මේ අභිසංස්කාර විඥානය ගැන කතා කළා රැස් කරන විඥානය කියන්නේ. එතකොට මේ රැස්වීම සිදුවන ආකාරය පිළිබඳ මේ කරුණ මෙතෙන් අදාළ වෙනවා. ඒව නැවත විස්තර කිරීම අවශ්‍ය නැහැ. කිසිවෙකත් මේ රැස්කරන ස්වභාවයේ තේරුම් ගන්න සමුදේ ශක්තිය නිසා සමුදේ ශක්තිය තුළින් රැස් කිරීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම කන්න රැස් කරනවා. අපිට බෝ මනුෂ්‍ය ලෝකේ වෙලා උසස් තත්ත්වවල උපදින්න ඕන කියලා කුසල කුසල කන්න රැස් කරනවා. නැත්නම් දිව්‍ය ලෝකෙ උපදින්න ඕන කියලා ඒ කුසල කන්න රැස් කරනවා. බ්‍රහ්ම ලෝකවල උපදින්න තියා ධ්‍යාන කුසල කන්න රැස් කරනවා. ඒ විදිහට කුසල කන්න රැස් ගන්න පුළුවන්. නැත්නම් අකුසල කන්න තණ්හාවෙන් ඉදව රැස් කරන මේ දේවල් අපිට යම් කිසි කෙනෙක් කෙරෙහි ආශාවක් ඇතිලා තෘප්තියක් ලබන්න තුනා තණ්හාවෙන් ඉදව මේ අපසර කම් රැස් කරනවා. නැත්නම් යම් කිසි කෙනෙක් බඩුවක් හොරකම් කරලා ඒ බඩුව ගැන ආශාවක් ඇතිවෙන තේ හොරකම් කිරීමේ අපසර කම් රැස් කරනවා. මේ විදිහට තණ්හාව නිසා විවිධාකාර අපසර කම්මත් රැස් කරනවා. කුසල කර්මස් ඇස්තන මේ සෑම විටම පරිබාහිර වස්තුන් මෙන්ම සමාගයේ සංස්කාර සිත තුළ පවත්නා වූ කුසල කුසල කර්ම සංස්කාර රැස් කරන විට සමන් රැස් කරන්නේ පංචස්කන්ධය රූපස්කන්ධය රැස් කරනවා වේදනා සංඥා සංකාර විඥාන කියන චතුස්කන්ධ ධර්මයන් රැස් කරනවා මෙසේ මේවා රැස් කරගෙන රැස් කරගෙන යනකොට ඒ රැස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමාට අනාගත භවවලදී ඒ පංචස්කන්ධ ධර්මයන්ම අත්දකින්නට සිදු වෙනවා මොකද දැන් කුසලයක් කරනකොට පංචස්කන්ධ මනසස්කන්ධ ධම්ම නම් වැස් කරේ අකුසලයක් කරනකොටත් මනසස්කන්ධ ධම්ම නම් වැස් කරේ ඒ කුසලයට අකුසලයට අනුව ප්‍රතිවිපාක වශයෙන් අනාගතයේ ලැබෙන්නේ මේ කුසලයට අනුව සුගති ගාමී පංචස්කන්ධ ධර්මයන් අපසලයේ ගම්මුව දුගතිගාමී පංචස්කන්ධ ධර්මයන් ලැබෙන්නට පුළුවන්. ඒක නිසා මේ විදිහට මේ දුක්ඛ සමුදය සත්‍යයම සමුදය සංහාවේ තියෙන ස්වરૂපයක් තමයි ප්‍රශ්කරන ස්වરૂපයේ මේක තේරුම් ගන්න ආයෝවනට දුක්ඛ සංදේශාත්‍ය කියන ප්‍රශ්කරන ස්වභාවය. Taman මේවා තේරුම් ගත්තාට පස්සේ මේවා ප්‍රශ්කරණය බොහෝ දුරට සිතින් අයින් කරව ජීවත් වන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඊළඟට දුක්ඛ සංදේශාත්‍ය දෙනවා නිදානක්ඛෝ කියලා. නිදානය කියන්නේ මේ යොමු කරනවා නැත්නම් ඒකට හේතු වෙනවා කියන අර්ථය. නැවත නැවත ඉපදවීමට හේතුක හේතු වන ස්වરૂපයන් මේ දුක්ඛ සංදේශාත්‍ය සංහාරයේදී. සාමාන්‍යයෙන් මේක ඉතාම ගැඹුරු අවස්ථාවක් මෙතනදී මේ විශේෂයෙන් කෙනෙක් මරණයට පස්සන වෙනකොට ඔහුගේ සිතවල අවිද්‍යාව නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් මේක දුකක් කියලා දන්නේ නැත්නම් මේක දුක්ඛ සංදේශාත්ය කියලා දන්නේ නැත්නම් නැවත ඉපදින ඉපදිනේ වාරයක් ගන්න ඉපදින කොයි භවයක ගියත් ඒ භවයේ ඒකාන්ත වශයෙන්ම දුකක් ඒ භවයේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදයක් ඒක දුක තමන් හෝ මගේ ආත්මයක් වශයෙන් ගන්න සුදුසුයක් නැතේ මේවා අත්හරින්නට සුදුසුය කියලා ඒන අංගීමක් නැත්නම් ඒතන තියෙන අවිද්‍යාව මේවා ආශා කරනවා නම් මේ භවයේ රැඳී සිටීමට ආශා කරනවා නම් සංහාව තියෙනවා නම් ඊළඟට මේක මම මගේ කියලා ගන්නවා නම් මේකට මම මගේ කියලා ඒක මේකට ආශා කරනවා මේ ආදී විවිධාකාර ආශාවන් සහිත අවිද්‍යාව සිතතද ක්‍රියාත්මක වෙන නිසා තමයි මරණ මොහොතේ තුතියෙන් පසුව නැවත තැනක ප්‍රතිසන්දි විඥාන නැමැති සංස්කාර බීජය ගිහිල්ලා හටගන්නේ. එතකොට මේ නැවත නැවත මෙතනින් චුත වෙනකොටම තවත් දැනක අන්තර්භවයක් කියලා වශයෙන් සඳහන් කරන ඔය මේ සම්භවේශී කියන தත්යේ தත්යක් වෙන්නත් පුළුවන් ඔය පාවෙන தත්යකට ඒකත් නැවත එක දෙීම ඊට පස්සේ තවත් දැනක පහළ වීමක් වෙන්න පුළුවන් මේ යම් තැනකින් චුත වෙනකොටම තවත් තැනක ගිහිල්ලා උපදවන ශක්තිය මේ සංහව තුළ තිබෙනවා අවිද්‍යාව සමග අත්යන් බැඳගෙන ඒක ක්‍රියාත්මක වෙනවා. මේක දුක්ඛ සමුදය සත්‍යයේ තියෙන ස්වરૂපයක් මේක ඉතාම හොඳින් තේරුම් ගන්නට පුළුවන් වන්නේ රහතනාල් පසුව පමණයි ඒන් පෙර ඒ තරම් දුරටම අවබෝධ කරගන්නට කෙනෙකුට පහසු නොවන්නට පුළුවන්. දුක්ඛ ශබ්දයේ කොට අර්ථ දෙකක් අපි කතා කළා ආයෝනත්තම් නිදානත්තම් තව දෙකක් තියෙනවා සංයෝගත්තම් පරිබෝධත්තම් දුක්ඛ සංදේ ශබ්දයේ තියෙනවා මේ සංසාරයේ ගැටගැසෙන ස්වરૂපයක් ඒ කියන්නේ සංයෝග කරනවා කියන්නේ බැඳලා තබනවා කියලා. Tamange පංචස්කන්ධ ලෝකයට ආශා කරන කෙනා පංචස්කන්ධයට අල්ලලා ගැටගහනවා. හරියට සරකේ කරන් දනුවකින් දහට ගැට ගන්නවා. ඉස්සර කාලේ මේ පොල්තල් දෙනකොට සෙක්කෝ කියලා එකක් තිබුණා. ඒකේ පොල් භාගي දාලා හරක වටේට කැරි කැරි යනවා හරක පැනලා තියෙනවා. ඉතින් සෙක්කෝ වටේම හරක යන්න ඕන. ඌට කවදාවත් තේින් පිට යන්න බෑ ලණුවෙන් බැඳලා තියෙනක. ඉතින් සෙක්කෝ වටේ කැරගෙන හරක වගේ අන්නේ උපමාව වගේම මේ ලෝක සත්‍යෝ මේ පංචස්කන්ධයට බැඳිලා සිටින තාක්කල් පංචස්කන්ධය අතහරින්න එයාට බෑ. මොකද පංචස්කන්ධය අතහැරලා නිවන් ලබන්නේ පංචස්කන්ධේ එපා වෙලා. මේක කෙරෙහි ආශාව සම්පූර්ණයෙන් නැති වෙලා. ඒකෝට මේකට බැඳිලා ඉන්නවා නම් ආශා කරලා තියෙනවා නම් ඉතින් එයාට නිවන් ලබන්නට බෑ. ඒකකොට මේක සංසාරේ ගැට ගන්න දෙයක්. සංසාරේ යොදවන දෙයක්. ඉතින් විශේෂයෙන්ම කාන්තාපක්ෂයේ තමන්ගේ පංචස්කන්ධේ රූපස්කන්ධයට පුදුම විදියට බෙදගෙන ඉලා තියෙනවා. විවිධ ආකාර මොහොතට දාලා ඇසවසිරි කරලා මේක ලක්ෂණයි කියලා ඔක්කොම කරන්නේ මොඩකම සිටේ තේ සමන්දලටම පළබලියන් වෙලා තියෙන මේක මහා ලොකු දෙයක් මමේ මගේ කියලා හිතාගෙන මේ ධාතු හතරක් ධාතු ගොඩක් මං මගේ කියලා හිතාගෙන මේක මේ විදිහට විවිධාකාර විශේෂ දේවල් කර කර මේක අලංකාර කරලා කරන්නේ මේ පංචස්කන්ධයේ මේ විශේෂයෙන්ම රූපස්කන්ධයේ අන්හලෙන් ගැටගෙන රැකෙන්නේ. අන්හලෙන් ගැටගෙන. ඉතින් ඒ අයට කවදාවත් මේ රූපස්කන්ධය අපහැරලා නිවන් යන්නට පුළුවන් කමක් නැහැ කවදාවත්ම ඒ සංහාව සිත තුළ තිබෙන සාක් කල්ම. ඒක නිසා මේ පංචස් මේ සම්දේශප්පේ තුළ තියෙන මෙහෙම සංයෝග කරන ස්වરૂපයක්, බඳලා කපන ස්වરૂපයක්. මේ විශේෂම වේදනා ස්කන්ධයට අල්ලලා බඳලා තියෙන සුඛ වේදනා විඳින්න බොහෝ දෙනා දැනට කැමතුණාට පස්සේ ඕනෑම දහදරා වැඩක් කරයි. කොච්චර පව් කියලා දැනගත්තත් ඒ පාපේ වුණත් සායශක වේදනාව ලබන්නේ. එහෙමයි ඒකේ හැටි. මොකද ගැට ගහලා තියෙන ඒවෙන් ගැලවෙන්නට බැරි වෙන විදිහට. රූපයටත් ගැට ගහලා, වේදනාවටත් ගැට ගහලා, සංඥා සංකාර විඥාන වලටත් ගැට ගහලා. කුසල කුසල කම් වලටත් ගැට ගහලා තියෙනවා. ඉතින් මේ ගැට වලින් දැන්ලා ඉන්න නිසා සංසාරයෙන් සංසාරයට යන්න දෙනවා. මැරෙනවා, උපදිනවා, මැරෙනවා, උපදිනවා. මේ විදිහට දිගින් දිගට දිගින් යන එකට යන්නට වෙනවා. මෙන්න මේ සංයෝග ස්වરૂපයේ දුක් සංකේතකයේ තියෙන සංයෝගයක් වශයෙන් දක්වා තියෙනවා. ඊළඟට පරිබෝධයන් සම්දේ ශක්තිය තියෙන තව එකක් පරිබෝධ කරනවා කියන්නේ බාධා පමුණවන. නිවන් යන්නට යම් කෙනෙක් කටයුතු කරනවා නම් මේක මේ පංචස්කන්ධය අතහරින්නට ඕනේ මේක මහා දුකක් මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා භාවනා කරන්න තේන් පටන් ගත්තා නම් එහෙම. ඒ කියන්නේ කෙනෙකුට මේ දුක්ඛ සමුදය සත්‍ය ඇවිල්ලා භාවනාව නැති කරන්න බාධා කරනවා. සමහර විට නෑ බහන මහණෙලා හිටපු අය පවා භාවනා කරන්න කියනවා භාවනා කරන්න කියනවා අර කලින් තිබ්බ රාග දේවල් ආදී ගැන් ආදී දැකලා ඇති වෙනා තණ්හාව වෙන ශිවතරල යනවා යන්න සමහර වෙලාවට. බා එමය මම දන්නවා එමය දැන් භාවනා පන්තිත් පවත්වන කෙනෙක් ඉන්නවා එහෙම කෙනෙක් අපිත් එක්ක ඉන්නේ. එතකොට මේ විදිහට මේ සම්දේශක්තියේ තියෙන පරිබෝධ ස්වરૂපේ නිසා සංහාවේ තියෙන පරිබෝධ ස්වરૂපේ නිසා තමන්ගේ සීල සම්පත්තිය තමයි නැති කරගන්නවා. සමාධි සම්පත්තිය නැති කරන ඉස්සරහා කාලේ ඔය ජාතක කතාවෙන් තැන්වල දක්වලා තියෙන සමාධි උපදවගෙන අහසින් ගිය බෝධිසත්වයෝ උපකාර සමාහට කාන්තා රූපයක් දැකලා ඒ අහසින් ගියවත් ඔක්කොම දඩුවැලිච්ච වගේ කඩාන හැදිලා ධ්‍යානත් නැතුව ඔක්කොම රාගයට මෙව වෙලා දැට වෙලා ගිය අවස්ථාව ගැන අනන්තවත් මේ සූත්‍ර ඒවයි දක්වලා තිබෙනවා. එතකොට ඒ සංහාවේ ස්වરૂපේ නිසා අර ලබන්නට තියෙන උත්තරී මනුෂ්‍ය ධර්ම වශයෙන් හැදගෙන ධ්‍යාන මාර්ගඵල වැනි තත්ත්වයන් ලබන්නට බැරුව පිවිසෙනවා. එතකොට තමා උත්සාහ කරගෙන යනවා නම් භාවනා කරලා නිවන් යන්න උත්සාහ කරන දෙන සිදෙනවා මේ සංහාව ඇති වෙලා ඉවරලා ඊට පස්සේ භාවනාව කඩාකප්ප කරන්න පුළුවන් නැත්නම් ඒක අතහරින්නත් පුළුවන් නැත්නම් කල් දාන්නත් පුළුවන් තත්ත්වයක් ඉඳලා වෙන්න පුළුවන් භාවනාවට විවිධාකාරයෙන් පරිබෝධ කර ධර්ම ඇති කරන නොයෙකුත් කර්ම තියෙනවා ඒ කර්ම අතරින් එකක් තමයි මේ සංහාව සංහාවට පස්සේ ඒකෙනින්ම තමා මාර්ගය පිටපන්න මොකද සංහාව කියන්නේ දුක් සංදේශය ඒක වඩන්න යන පුද්ගලයා දුක් නිරෝධ මාර්ගාමනේ පරිපදාවේ සත්‍ය දුක නැති කිරීමේ මාර්ගය නෙමෙයි වඩන. මේ විදිහට සමුදය සත්‍ය පිළිබඳ අවස්ථා හතරක් තියෙනවා ස්වභාව හතරක්. ඒ ස්වභාව හතරම මනමින් තේරුම් ගන්න දුක් සමුදය සත්‍යයේ තියෙන අර්ථ හතර ආයෝ නැත්නම් දැස් කරනවා. ඊළඟට ආයෝ නැත්තම් නිදානත්තම් මේ සංඛාරයේ නැවත නැවත ඉදීමට යොදවනවා සංයෝගත්තම් නැවත නැවත මේ සංකාරයේ නැත්තම් පංචස්කන්ධයට අල්ලලා කියලා ගැට ගන්නවා ඊළඟට පරිබෝධයන් නිවන් යන උත්සාහ කරන කෙනෙක් සිටිනවා ඒකටත් පරිබෝධ බාධා පමනවන මේක දුක්ඛ සබ්දේ දුක්ඛ සංදේශාත්යේ තියෙනා වූ ස්වરૂප හතරක් ඒකත් තේරුම් ගන්න. මේකට වඩා ඊටම රසවත් තන්නේ මේ දුක්ඛ නිරෝධ සත්‍යයේ තියෙන ස්වභාව හතර සහ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ සත්‍යයේ තියෙන ස්වභාව හතර. අපි ඉස්සෙල්ලා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ සත්‍ය දුක නැති කිරීමේ මාර්ගයයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන මේ ආර්ය සත්‍යයේ තියෙන ස්වභාව හතර ගැන කතා කරමු. එතකොට දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ සත්‍ය කොටස් දෙකක් තියෙනවා. මාර්ගඵල ලැබෙන්නට ප්‍රථමයෙන් අපි අනුගමනය කරනවා ශීලය, සමාධිය, ප්‍රඥාව, සතිය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම. මේවත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය තමයි. මාර්ගඵල සෝවාන් මාර්ගඵල ආදී ලබන විට සෝවාන් මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට මෙතෙන්දි කතා කරන්නේ අර ලෝකෝත්තර මාර්ග වශයෙන් දැක්කන සෝවාන් මාර්ග, සතරදාගාම මාර්ග, අනාගාම මාර්ග, අරහත් මාර්ග වැනි අවස්ථාවන් අර පහළ තියෙන අවස්ථාවන්ට වඩා ඒකයි මේ අර්ථය මේකේ ස්වභාවය විස්තර කිරීමට ප්‍රයෝගික කරගත යුතුවන්නේ. එතකොට මග්ගස්ස නීයානත්තං හේතුත්තං දර්ශනත්තං ආදිපතේයත්තං කියලා අර්ථ ස්වභාව හතරක් තියෙනවා. මාර්ගයේ නීයානත්තං මේ ලෝකෙන් එතරින් මෙතරට ඒ කියන්නේ මේ ලෝකේ ඉඳලා එතරට පමුණනවා. ලෞකික ලෝකේ ඉඳලා ලෝකෝත්තර ලෝකයට පමුණනවා. නියාමත. හේතුත්ත නිවන් ලැබීමට හේතු කරගෙනවා. දර්ශනාර්ථ නිර්වාණය දර්ශනය කරගෙනවා. ආධිපතේ අත්තං නිර්වාණය ජඩප්‍රේෂණ සෝවාන් වුණානම් ඒ ලැබපු මානසික අධිපතිකම් කරන ඊට ඊට පස්සේ ඔහු පින්නම් පාන දර්ශ දක්වනවා. මේ අර්ථහතර ඉතාමත් භාෂයෙන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා මාර්ගඵලයක් ඇත්ත වශයෙන්ම ලබා සිට කෙනෙකුට බොරුවට රැවටිච්ච කෙනෙකුට එහෙම ලබන්න පුළුවන්කමක් නැහැ. මග්ගස්ස නීයනතන් කියන්නේ මේ ලෝකෙන් මෙලවින් ඊතරට බලපෑන ලෝකේ ලෝකත්වයෙන් ලෝකෝත්තර සත්‍යයට පමුණනවා. ඒකට විශේෂයෙන් අදවසින් සෝවාන්වත් වෙච්ච කෙනෙක් කියනවා නම් සෝවාන් වෙච්ච කෙනා සත්‍යය පිළිගැනීමේ ශීලබ්බත පරාමාශයෙන් සංගෝධ ධර්මයන් නැති කර බව මෙයා දන්නවා. ඒතකොට මේ ශීලබ්බත පරාමාශ සම්සක්ඛාය පිළිගැනීමේ සංගෝධ ධර්ම වලින් ඈත් කරන මෙතනින් මෙතනට පමුණනවා. ඊළඟට සෝමාන වෙච්ච කෙනෙක් ආත්ම හතකට වැඩි උපදින්නේ නැති ධර්මය දන්නා කාරණාව සෝමාන වෙච්ච කෙනා ආත්ම හතකට එහා තියෙන සංසාර ගමනින් ඈත් කරනවා සෝමාන වෙච්ච කෙනෙක් කවදාවත් අපායේ උපදින්නේ නැති බව මෙයා දන්නා ඒ දුකට ගාමී වෙන්නේ නැති බව දන්නා ඒතකොට ඒ දුකෙන් ඈත් කරනවා සෝමාන වෙච්ච කෙනා සෝවාන් වෙච්ච කෙනා යම්සා සසසල කර්ම කරලා තියනා නම් අපාය වල ඉපදීමට මේ සංසාරේ පුරා කරනද ඒ අභි අපාය වල ඉපදීමට හේතු වන අපසල කර්ම ඔක්කොම විපාක ශක්තිය ඔක්කොම අහෝසි කරලා ඒ සත්‍යයෙන් ඈත් කරනවා එතකොට ඒ සෝවාන් වෙච්ච පුද්ගලයා කවදාවත් වෙනත් ආගමක නායකයෙක් පසුපස යන්නේ වෙනත් ශාස්ත්‍රූවන් උපල්පස යන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංග්‍රහණය අතහරින්නේ මොකද මේ නියම වශයෙන්ම ඕතල ඒ ත්‍රිවිධ ධර්මත්වයේ කෙරේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාම සෝවාන් කියන නෂණ ශ්‍රද්ධාවෙන් පුද්ගලයෙක්වත් බාටපත් වෙන එවැනි කෙනෙක් නිසා ඔහු අන්‍ය ආගම් කරා දුවන පුද්ගලයෙක් වන්නේ ඒ තත්ත්වෙන් ඔහු මිදෙනවා සෝවාන් වෙච්ච කෙනාට මේ විදිහට යම් කිසි කෙලෙස් ධර්ම ධර්ම ටිකක් සමාගයේ සිත තුළ නැති ගියා නම් ඒ ක්ලේශ ධර්ම වලින් සිත නිදෙනවා ඒක ඈත් කරනවා සංස්කාරයෙන් ආත්ම හතකට සීමා කරලා ඒ ඉන්නා කියන සෑම ආත්මයක්ම සම්පූර්ණයෙන් නැති කරගන්නවා සකදාගාමිකෙක් කෙනෙක් ඉන්නවා නම් එක ආත්මය ඉස්සරහට උපදින්නේ සතෙන් ආගාමි කියන්නේ සකදාගාමි කියන්නේ නැවත එක්තරයි පමණයි උපදින්නේ මේ ලෝකේ. ඒ එක්තරකට පමණයි නැවත මේ සංසාරයේ රඳා පවත්ම සඳහා තිබෙන්නේ. ඒ එක් ආත්මයක් කර අනිත් සියලුම භවවල ඉපදීම්, ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් ආදී අනන්ත ප්‍රමාණ දුක් බහැට කියනවා. ඒ දුක් ඔක්කොගේම ඈත් කරනවා. සෝවාන් වෙච්ච කෙනා අපාය දුකින් ඈත් කරනවා සංසාරයේ ආත්මහතකට වඩා එහා තියෙන දුක් වලින් ඈත් කරනවා ආදී විවිධාකාර මේ සංසාරයෙන් ඈත් කරෙන්න නිසාම විවිධාකාර දුක් වෙනුත් ඈත් කරනවා ඒ වගේම සකදාගාමී චිබුද්දලයා එක ආත්මයකට සීමා කරලා මේ සංසාර දුක් වලින් ඈත් කරනවා අනාගාමී චිකේනා කවදාවත් නැවත කාම ලෝකෙ දෙන්නේ නැහැ දිව්‍ය ලෝකෙ නෑ මනුෂ්‍ය ලෝකෙ නෑ එතකොට දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකෙන් ඈත් කරන වෙන දෙයක් තිය අනාගාමීත්‍ය කියන පහළ තියෙන භක්ම ලෝකවලිනුත් ඈත් වෙන ඒව උපදින්නේ නැහැ. අනාගාමීන් පමණක්ම ජීවත් වෙන සුද්ධාවාස කියලා සඳහන් වන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පහත් වෙනවා. මේ බ්‍රහ්ම ලෝක පහේ පමණයි උපදින්නේ. එතකොට ඒ සුද්ධාවාස වලින් පහළ තියෙන සෑම ලෝකයන්ගෙම ඌ ඈත් වෙනවා. ඒ වගේම කාමරාගයෙන් පටිඝය සම්පූර්ණයෙන්ම ඈත් වෙන කවදාවත් අය මේ සිතට කාමරාග පටිඝය ඇතිවන්නේ ඊට අමතර නැවත උපදින්නේ නැති විදිහටම ශ්‍රද්ධාවාසික එකතුනා නම් එහිම තාත් වෙලා පින්නම් පානවා විනා කවදාවත් නැවත වෙන ලෝකයක උපදින්නේ නැති වෙන ආකාරයට මේ සංසාරයෙන් ඈත් කරනවා දුකෙන් ඈත් කරනවා රහත් වෙච්ච කෙනෙක් දෙනවා රහත් වෙච්ච කෙනා ඒකාන්ත වශයෙන්ම මුළු සංසාර භවයෙන් ඈත් කරනවා මේ පංචස්කන්ධ ලෝකයෙන් ඈත් කරනවා කාල දෝෂ මෝහ ආදී යන්තා කෙලෙස් තියනවා නම් 1500 ගානකින් වඩාත් දෙනවා ඒ සෑම කෙලෙස් වලින්ම ඈත් කරනවා සිත සීතල කරලා නිසල කරලා සංසාර ගමන නිම කරලා මේ සංසාර දුක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරනවා මෙන්න මේ විදිහට මේ මාර්ග ශක්තිය තුළ තිබෙනා වූ නීයානක්ෂය තේරුම් ගන්න මෙතරින් මේ ලෝකේ ඒ ලෝකෝත්තර ලෝකයට පමුණවනවා. සෞඛ්‍ය ලෝකයෙන් ලෝකෝත්තර ලෝකයට පත් වෙන නීයානක්ෂය. හේතු සංඥානේ නිවන දැකීමට හේතු වෙනවා. සෝවාන් මාර්ගය ලැබුණාට සෝවාන් ඵලය ලබන්නට ඒ සෝවාන් මාර්ගය හේතු වෙනවා. ඒ වගේම ශතදාගාම මාර්ග ලැබ වෙනාට ශතදාගාම ඵලය ලැබීමට ඒක හේතු වෙනවා. අනාගාම මාර්ග ලාභය අනාගාම ඵලය ලැබීමට රහත් වූ මාර්ග රහත් මාර්ග ලාභය රහත් ඵලය ලැබීමට අර මාර්ග සිත් හේතු වෙනවා. ඒ හේතුවෙත් නිසා බෞද්ධ සෝවාන් වෙලා ඉන්න සෝවාන් ඵලසිතව සම්බන්ධින්න පුළුවන් වෙන නිර්වාණ රසයේ නිදීමට නිවන් රස මේකයි කියලා අත්දකින්නට Taman කැමති තාක්කල් කැමති දායක නිවනේ දැක්කදෙන නිවන් රස බිඳවිලා මේ නිවන් සෝයේ ගැලී සිටින්න පුළුවන් හේතුව උදාකර දෙනවා මේ මාර්ග සත්‍යය තුළින් ඒ හේතුව තමයි ඊළඟට දර්ශනත්තන් දර්ශනත්තන් කියන්නේ මේ කවදාවත් නොදැකපු නිර්වාණ ධාතුව දැකීමට මාර්ග ශක්තිය හේතු වෙනවා. අපි ඒක උදාහරණයක් වශයෙන් ශ්‍රෝවාමයේ කෙනෙක් ගත්තොත් මේ සංසාරේ කොයි තාක්කල් සංසාරේ රැඳී සිටියත් මේ දක්වාම ශ්‍රෝවාන් වෙන අවස්ථාව දක්වාම නොදැකපු නිර්වාණ ධාතුව තමයි ඔහු පළමුවෙන්ම දකින්නේ ශ්‍රෝවාන් වෙනකොට. කවදාවත් නොදැකපු දෙයක්. ඒ සෝවාන් වෙන සතරදාගාමී කෙනෙක් නිර්වාණ ධාතු දර්ශනය කරනසක අනාගාමී කෙනෙක් තරහත් වෙච්චගෙන නිර්වාණ ධාතු සාක්ෂාත් කරන මේ එක එකදී ඔහු දර්ශනය කරන සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය මේ විදිහට විරුද්ධ වී යනවා කියලා දර්ශනය කරනවා තමා දර්ශනය කරනවා කියන්නේ ඒක දකිනවා භාවනාව තුළින් අත්දකිනවා ඒ වගේම අනාගාමී වෙනකොට සක්කාම රාග පටික සංගෝධ ධර්මය මනුෂ්‍ය ධර්ම මේ විදිහට ගිහි ගියා නේද ගිහි යනවා නේද කියලා දැක්මේ කරනවා. රහත් වෙනකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජාන සංගෝධ ධර්ම සම්පූර්ණයෙන් සේවලා ගියා නේද? අස්මිමානේ සම්පූර්ණයෙන් සේවලා ගියා නේද කියලා ඒක දැක්මේ කරනවා. රහත් වෙලා ඉන්න කෙනෙක් කියනවා නම් මේ සංසාර ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරනවා නේද? මගේ ධාතිය ක්ෂය වෙනවා නේද? මේ විදිහට මගේ සංසාර ගමන කෙලවර වෙනවා නේද කියලා ඒක දැක්මේ දර්ශනය කරනවා. ඊට අමතර මේ මාර්ගයේ තියෙන ස්වરૂපය තුළින් මේ සංස්කාර ලෝකයේ තියෙන යථා තත්ත්වය යථා තත්ත්වෙ පෙන්වන්න කරලා දර්ශනය කරනවා. මේවා අනිත්‍යයි කියලා පෙන්වන්න කරනවා, මේවා අනාත්මයි කියලා පෙන්වන්න කරනවා, මේවා දුක්ඛ සත්‍යයි කියලා පෙන්වන්න කරනවා, මේක සංදේශ සත්‍යයි කියලා. සත්‍යය මේක සංදේශ සත්‍යය මේක නිරෝධ සත්‍යය මේ මාර්ග සත්‍යය ආදී වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පෙන්වන කරන එකක් කරනවා මේ මාර්ග සත්‍යය තුළින් මේ විදිහට මාර්ග ශක්තිය තුළින් පෙන්වු කරන නිර්වාණය තියෙනවා ඒ වගේම පෙන්වු කරන සංගෝධනයන් ක්ලේශ ධර්මයන් සෙවීම් තියෙනවා ඒ වගේම නිර්වාණ ධාතුව සාක්ෂාත්යෙන් හේතු භූත වන කරුණු පෙන්වු කරන ස්වરૂපයක් තියෙනවා මේ ආකාරයෙන් මේක වෙන ගොඩාක් විස්තර කරන්න තියෙනවා අපි කෙටියෙන් කියනවා මේ කරුණ දෙක කියලා මේ අද තේරුම් ගන්න තේරුම් ගන්න පුළුවන් ශක්තිය දෙන්නට ඕන මාර්ග ශක්තිය දෙනවා මෙන්න මෙහෙම ස්වરૂපයක් දක්ෂණත්තම් දක්ෂමයේ කරන ශෝකයක් ඊළඟට මාර්ග සත්‍යය කියන වැදගත් මේකක් ආධිපතේ ගාස්ස අධිපතිකම් කරන සාමාන්‍ය ලෝක සත්‍යයේ සිත්තුල අධිපතිකම් කරන්නේ ලෝභය, ද්වේෂය වගේ දේවල්. සම්බැඳි ක්‍රම ආශාව වගේ දේවල්. නමුත් මාන අසත්‍රිෂණ සෝවාන්ත් වෙච්ච කෙනෙකුගේ සිත තුළ අධිපතිකම් කරන්නේ ලෝභය, ද්වේෂය වැනි ධර්ම නෙවෙයි. ඒවට අධිපතිකම් කරන්නේ ඊට පස්සේ හැකියාවක් නෑ. මේ මාර්ග ශක්තිය අධිපතිකම් කරන්නේ. ඒක නිසා ඔහුගේ සිත තුළ ඒකාන්ත වශයෙන් කලින්ට වඩා සමාධිය වැඩෙන්නට පටන් ගන්නවා. ඒ වගේම කලින්ට වඩා ප්‍රඥාව නුවණ වැඩිෙන්න වැඩ පටන් ගන්නවා. කලින්ට වඩා ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කම අවබෝධ වෙන ශක්තිය ලැබෙනවා. මම මේ කතා කරන්නේ නියමාකාරයෙන් සෝවන් වෙච්ච කෙනෙකුට නැති කෙනෙකුට ඕවා නෑ. බොහෝද සර්වලක්ෂණ කෙනෙකුට නෙමෙයි. එතකොට ශක්ති බෝධිපාශික ධර්මයන් වශයෙන් දැක්කන සතර සතිපට්ඨාන ධර්මයන් කලින්ට වඩා වැඩිනවා. සම්මප්පදාන ධර්මයන් වැඩෙනවා. ඉද්ධිපාද ධර්මයන් වැඩෙනවා. ඒ සද්ධාව වැඩෙනවා. වීර්යය වැඩෙනවා. සතිය, සමාධිය, ප්‍රඥාව වැඩෙනවා. පත්ත බොජ්ජංග ගන්න සති සම්බොජ්ජංගේ ධම්මවිචේ විවිධේ සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපෝත්ථා සම්බොජ්ජංගේ මේවා කලින්ද වඩා සමන්තම පේනවා මේවා දිගින් දිගට වැඩෙනවා කිය. හරියට අපිට බැංකුවකට වතුර පුරවලා ඒ වතුර පැට් එක අරගෙනලා තියෙනවා වතුර පිරිපිරි පිරිපිරි එන එක අපිට පියගහට පේනවා වගේ සමාධි සංකාණය තුළ කලින්ද වඩා මේ ධර්ම වැඩි වැඩි වැඩි වැඩි දියුණු වෙවි යන ආකාරය ඉතාම පැහැදිලිව පේනවා. කලින්ද වඩා සම්පූර්ණ වශයෙන් ධර්මය අවබෝධ කරන ගන්න පුළුවන් ශක්තිය තිබෙන බව තමන්ට තේරෙනවා. මොකද මේ අධිපති සංකලන්නේ මේ මාර්ගයේ ලැබපු සෝවාන් මාර්ගය. ඒතකොට යටත් විශේෂ සෝවාන් සෝවාන් මාර්ගය සෝවාන් මාර්ගයට දැල්පුණාට ඊට පස්සේ මේ සංසාර කෙරේ කලකිරීම නැතින කලින් මේවට ඇලිල්ලත් බැඳිල්ලත් අන්නහරෙන් හිතෙලිය. මේ කලකිරීම නැති වෙනවා. තමන්ගේ ඇඟ අරගෙන සිත අරගෙන මේවා කෙරේ ආශාවෙන් බැඳිලා මම මගේ කියලා ඉතින් මේවා ටිකින් ටික ටිකින් ටික ගිනේ ගිනේ යන්නට පටන් ගන්නවා. තමන්ගේ සිත තුළ විරාගය තියෙනවා. මේවා අතහරින්න ඕනේ කියන කල්පනා ඇති පවතින උපාදාන බැඳීම් දිකින් දික ගැලවි ගැලවි ගැලවි ගැලවි යනවා. අර සතන සූත්‍රයේ ගාථාවක් තියෙනවා යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය මනෙන් අවබෝධ කරා නම් එවැනි කෙනා සිතාගේ දුෂකමත බොහෝ ප්‍රමාදයටපත් උනත් නැතේ භවන්නට්ටමන්නා කියන්නේ නැවත ආත්ම අටකට වැඩි උපදින්නේ නැහැ. අටවෙනි ආත්මේ ගන්න ආත්ම හතයි වැඩිම උපදින්නේ. එතකොට දීර්ඝශත්‍යන විභාගයන්ති ගම්භීර පඤ්ඤාස දේශනානි තින්සාපි තේරෙන්නේ ගොසක් මත නැතේ බවන්න තමන්නාදීයන්ති. එවැනි කෙනා කොච්චර කියන්නේ මාර්ගඵලය ලැබුවට පස්සේ කාමයෙන් බැඳීගෙන ලෞකික දේවල්ම කරගෙන ඉගෙන ගැනීම වැනි කටයුතුම කරගෙන ප්‍රමාදයටම වැටිලා හිටියත් ආත්ම හතර හතයි වැඩිම උපදින අන්තකට වැඩි උපදින්නේ. මේක මාර්ගයේ තියෙන අධිපති ස්වરૂපේ. ඒකයි අධිපති කම් කරන්නේ. කලින් ආයත වගේ ලෝභයට අධිකම් කරනවා, ද්වේෂයට අධිපතිකම් කරන්නට මේ වගේ ආශාවෙන් බැඳිලා සංනාවෙන් උපාදාන කරගෙන අධිපතිකම් කර කර හිටියේ මෙතෙක් නම් මෙතෙක් ඒ සත්‍යය සම්පූර්ණයෙන් නැති කරන මාර්ග සත්‍යය තුළින් මේ ධර්මයට අවබෝධ කරගොඩ ඇත්ත වශයෙන්ම විශාල සංසීමක් සිදෙන සහායයක් ලැබෙනවා මේ ආකාරයෙන් මාර්ග සත්‍යය පිළිබඳව සාංශෝභාව හතරක් තියෙනවා නීයානතන් මෙලොවින් නැත්නම් මේ ලෝකෙන් ලෞකික ලෝකෙන් ලෝකෝත්තර ලෝකයට සම්බන්ධ වෙනවා හේතුත්සන් නිවන දක්ෂණය නිවන නිවන සෝවාන් ඵලාදී ඵලයන් ලැබීමට නිවන සාක්ෂාත් වීමට හේතු වෙනවා. දර්ශනත්තන් නිවන පළමුවෙන් වතාවට දර්ශනය කරන සෝවාන් වෙනකොට ඊට වඩා ගැඹුරින් ගැඹුරින් දර්ශනය කරනවා ඉහළ ඉහළ මාර්ග ඵල ලැබෙනකොට. ඊළඟට අධිපතිකම් කරනවා මේ මාර්ගයේ සමාධියේ සිට කෙලෙස් කවදාවත් අධිපත්‍යම් කරන්න ඊට පස්සේ හැකියාවක් කෙලෙස් වලට හැකියාවක් නැහැ. මාර්ගයට අධිපතිකම් කරන්නට ඊට පස්සේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ අර්ථ හතර තේරුම් ගන්න. ඊළඟට කියන්නේ නිරෝධ ශක්තිය. නිරෝධ ශක්තියේ තියෙන අර්ථ හතර නිස්සරණං විවේකං අසංකතං අමදත්තං. මේක හරියට තේරුම් ගන්නට පුළුවන් අදු වශයෙන් සෝවාන් වහන්සේලා කල සමාවතට සම්බන්ධ වෙන එකයි. නිස්සරණාර්ථය කියන්නේ නිදෙනවා, නිදහස් වෙනවා. විවේකය විවේකත්වය කියන්නේ විවේකයටපත් වෙනවා. ඊළඟට අසංකතත්තන් කියන්නේ සංකත නෙවෙයි හේතුෙන් හටගත්ත මේක නෙවෙයි අමතත්තන් කියන්නේ මරණ ධර්මයක් නෙවෙයි නිසා නිවනේ නිරෝධ සත්‍යය කියන නිස්සාරණාර්ථය තමයි යටත් ප්‍රේසෙන් සෝවාන් වත්ච්ච කෙනෙක් සිටිනවා නම් ඔහු ඒකාන්ත වශයෙන් මාර්ග සත්‍යදිත්‍යාදී සංයෝජන වලින් සම්පූර්ණ නිදහස් වෙලා නිවන සාක්ෂාත් කරනවා ඔය නිදහස් වෙනවා අපාය අපායගාමී අකුසල වලින් නිදහස් වෙනවා අපාය නිදහස් වෙනවා ඒක නිදහස් වෙනවා ඊගාමී බුත්සන්දේ භූමිය නිදහස් වෙනවා ආර්ය භූමියකට උපත් වෙනවා එතකොට සකදාගාමී කෙනායමයි අනාගාමී හිතාගන්න පුළුවන් වෙනවා රහත් වෙච්ච කෙනාගෙන මේ ඇයි හිතාගන්න පුළුවන් වෙනවා. ඕක විස්තර කරන්න ගියොත් ගොඩාක් වෙලා මේ නිස්සාරණාන්තේ නැත්නම් මේ නිදහසෙන් ගන්න. දැන් අනුමෝදතර වශයෙන් කතා කරන රහත් වෙච්ච කෙනෙක් ඉන්නා මුළු තුනක් වෙලා. තමන්ගේ පංචස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙලා නිර්වාණයෙන් නිදහස් වෙලා බුද්ධ ධම්ම සංඝයා ත්‍රිවිධරත්නයෙන් දැන් නිදහස් වෙලා මේ ලෝකේ යම්සා සංස්කාර ධර්ම තියෙනවා නම් ඒ ඔක්කොගේම වෙන නිදහස් වෙලා සිත සම්පූර්ණයෙන්ම රාගයෙන් නිදහස් වෙලා ද්වේෂයෙන් නිදහස් වෙලා මෙලෙන් නිදහස් වෙලා කෙලෙස් වලින් නිදහස් වෙලා බැඳීම් වලින් නිදහස් වෙලා ඒ කියන්නේ සෑම දෙයකින්ම නිදහස් තත්ත්වයට විමුක්ති තත්ත්වයට පත් කරනවා මේ නිරෝධ සත්‍යය පිළිබඳ සෝවාන් වෙච්ච කෙනා නිදහස් කරන තත්ත්ව නා නිදහස් භාවයක් ලැබෙනවා සතරාගාමී වෙච්ච කෙනා. අනාගාම වෙච්ච කෙනා ඉන්නවා නම් කාමරාගයේ නිදහස්, පඩියේ නිදහස්, කව ලෞකික කාමාවචර ලෝකයන්ගේ නිදහස්, ඒ වගේම යම්තාක් කාමරාග පඩික නිසා ඇති වෙන දුක් පීඩා සංකටව තියෙනවා කියන නිදහස් වෙනවා. මේ නිදහස් වීමට අනුතරව මේ නිරෝධ ශක්තිය තුළින් තියෙන සංසාර දුකින් නිදහස් කරගැනීමයි. යක්ෂ සෝවාන් වෙච්ච කෙනෙක් ගැන බුදුහාමුදුරුවෝ කියනා මෙහෙම කතාවක්. මහණේ සෝවාන් නොවෙච්ච කෙනෙකුට මේ ලෝකයේ ඉදිරි අනාගතයේ නැවත නැවත ඉපදී ඉපදී විඳින්න තියෙන දුක් ප්‍රමාණය මහා මහ සාගරයේ ජලය නම සෝවාන් වෙච්ච කෙනෙකුට විඳින්න තියෙන දුක් ප්‍රමාණය මහණෙනි මේ දිය බිඳුවක් වගේ ඉතාලසල දෙයක්. ආත්ම හතක් තුළම විඳින්න තියෙන අර දිය බිඳුවක් වගේ දෙයක්. ඒකවල කොච්චරනම් දුකින් නිදහස්නාද නිස්සරණයට පත්නාද කියලා එහෙම නිස්සරණයට පත් වූ කෙනෙක් ඉඳනවා නම් එහෙම නිවනට පත් වූ කෙනෙක් ඉඳනවා නම් ඒ ගැන හිතලා සතුට වන්නට පුළුවන් නිර්වාණ විශ්ව සතුටකට සිතපත් වෙනවා. නිශ්ශාන්තව විවේකත්තම් මේ නිරෝධශක්තිය කියනවා හිත විවේකයටපත් වෙනවා දැන් සාමාන්‍ය පුත්තජන ලෝකේ සත්‍යයේ හිත නිවිවේක නැහැ මොනෙක් ආකාර හිතේදී එනවා යටත් පිළිසෙ සෝවාන් මතලා ඵල සමාදයට සංවාදින්න පුළුවන් කෙනෙක් කියනවා මේ ඵල සමාද ගැන කල්පනා කරලා බලන්න කොහොිටද කොච්චරනම් විවේකද මොනම හිතේලක් අදින්නේ නිවන් අවබෝධ කරන දැනීම මාත්‍රේ පමණයි හිත නිවිලා ශාන්ත වෙලා සැනසෙලා ඊටාම නිරාමිෂ සුවේක ගිලිලා නිර්වාණ සුවේ දැකගෙන සිට පවතින. ඒක තුළදී කිසිම කෙලෙසක් ඉන්නේ නැහැ. කෙලෙස් වලින් සිට නිදහස් ඒ අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී. ඒ වගේම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ ගැන කිසිම බරක් දුකක් මොකක් නැහැ ඒලන් ඔක්කොම නිදහස්. ඊළඟට මේ ලෝකේ යන්තා බාහිර දේවල් දෙන තමන්ගේ දෝවරු දුවට දුරව ඔකේ රටවල් ආගම ජාතිය භාෂා මේ ලෝකේ යන්තා දේවල් ඒවන් ඔක්කොම නිදහස් වෙනවා. හිත ජීවිතයට පස්සේ ඒ විවේකය කොයි තරම් ශනසීමක්ද සොයයක්ද කියලා අඩු වශයෙන් සෝවාන් වෙච්ච එක සෝවාන් වෙලා ඵල සමෝධයට පත්වන්න පුළුවන් කෙනෙකුට අත්දකින්න පුළුවන්. මේ විවිධ ස්වરૂපයේ අර ඔක්කොම සංස්කාර වලින් දේශිත නිදහස් වෙලා විවේක වෙන එක. කෙලෙස් වලින් දේශිත නිදහස් වෙලා විවේක වෙන එක. පංචස්කන්ධයන්ගේ නිදහස් වෙලා විවේක වෙන එක. මුළු විශ්වයේම සෑම ධර්මයකින්ම නිදහස් වෙලා නිවන පමණයි කියන්නේ නිවන් නිවනේ පවත්නා දැනීම මාත්‍රයන් අනිත්‍යම සංස්කාර ධර්මයන් ධර්මයන්ගෙන් නිදහස් වෙන ආකාරයේ ඒ තුළින් ඇති වෙන විවේකය තේරුම් ගන්නට පුළුවන්කම තියෙනට ඕනේ විවේකත්වය කියන්නේ ඒකයි. ඒ නිවනේ තියෙන වෙන ස්වභාවයක් විවේක භාවයට පත් කරනවා. එතකොට ඊළඟ එක අසංකත දර්ශන. අසංකත කියන්නේ හේතුන් හටගත්තේ නැහැ කියන එක. දැන් පංචස්කන්ධය ගැන කතා කරනවා අපි කියන සංකතයි කියලා කියනවා. ඒක හේතුන් හටගත්තු නිසා. ඒ නිසා නැවත නැවත නැවත නැවත ඒක උපදවා ගන්න උත්සාහ කරන්නට වෙනවා. කන්නට ඕන, උදේ කනවා, දවල් කනවා, දෙකක් කනවා, අනිද්දා දිග දිගට ඕක කන්නට ඕන, බේත් දෙන්න ඕන, ශරීරේ පවත්වන්න ඕන. ඉතින් සම්මේ ශරීරයේ සැප වේදනාවක්, සැප වේදනාව වේවා කටයුතු කරන්නට වෙනවා. විවිධ ආකාරයෙන් සංකත දුක් නිදින්නට වෙනවා පංචස්කන්ධ. නිවනේ එහෙම කරන්නේ සෝවාන්වත් වෙලා ඉන්න කෙනෙක් හිටිනවා නම් ඔහුට කවදාවත් Tamange සෝවාන් මාර්ගසිත පරිසිත නැති වෙයි කියලා කවදාවත් බයක් වෙන්නට කිසිම හේතුවක් නැහැ. ඒක අත්‍යවශ්‍යම සෝවාන් වෙලා ඉන්නත් නැති වෙන්නේ නැති ධර්මයක්. ඒක ඒක නිසා ඒක සංකත සංඥාවක් නෙවෙයි. ඒක හේතුන්ගෙන් හටගත් දෙයක් කියනවා නම් හේතුන් නැති වෙනකොට නැති වෙනවා. නමුත් මේක හේතුන්ගෙන් හටගත් ධර්මයක් නෙවෙයි. මේ නිවන අලුත් කරන්නට ඕනේ නැත්නම් නිවන ආශා කරන්නට ඕනේ මේක රැකගන්නට ඕනේ කියලා එහෙම දෙයක් කරන්න අවශ්‍ය කමන්නේ. සෝවාන්වල් වෙලා ඉන්න කෙනෙකුට ඕන වෙලාවක පරිසම්මත කරනවා දෙන්න පුළුවන්. නිවන්සව අත්දැක කරලා ඉන්නට පුළුවන්. සකදාගන්නනාගාමී අරහත් එක්කයටත් ඒ වගේ. එතකොට එතන තියෙනවා අසංකත ස්වરૂපය. මේවා හේතෙන් හටගත් දේවල් නෙවෙයි. ඒ නිසා ගැඹුරු කාරණාවක් ඒකටත් ගැට කියන්නේ ගැඹුරු කාරණාවක් මේ කියවට තේරුම් ගන්නට බෑ. ඒකටත් විශේෂ මේ මේ අඩුම වශයෙන් සෝ මේ අනාගාමී රහත් ඵලයක් ලැබලා නැත්නම් ඒකේ තියෙන ඒ ඒ සත්‍ය අසංකත ස්වરૂපේ පෙන්වන්න කරන්නේ බෑ නැහැ කිව්වා. එතකොට ඒකේ තියෙන තව එකක් අමතක්කම් මේ නිවනේ තියෙන අමුත්‍ය ස්වરૂපය. අමුත්‍ය කියවහම එයාට දන්න අමුත්‍ය රසය කියලා එකක් කියලා තියෙනවා. ඒකට සමත කියන වචනේ පාවිච්චි කරන්න අපිට පුළුවන්. එතකොට මේ නිවන් යටත් වෙන ශ්‍රවණ වල පරසමත සමාධිය කෙනෙක් ඉන්නවා නිවන කොයි ස්ථාන ශාන්ත ප්‍රණීත නිවිච්ච ශනසිදායක නිර කියලා. ලෝකෝත්තර සුවයක්ද කියලා දැනගන්න පුළුවන් නිබ්බානම් පරමසුඛං නිබ්බාණය තමයි පරම ලෝකයේ ඉහළම සැපේ. මේක ලබා දෙනවා මේ නිරෝධ සත්‍ය තුළින්. සතරාගාමී චිකනාට ඊට වඩා ඉහළයි අනාගාමී චිකනාට ලැබෙන නිවන ඊටත් වඩා සැපදායකයි. අරහත් චිකනාගේ සුබදල පාරණාව නිර්වාණ ධාතුව පිළිබඳ තියෙන ඒ අමත ස්වરૂපේ ඊටත් වඩා ඉහළයි. ඊට අමතරව මේ ලෞකික දේවල් වලින් ලැබෙන සැප සම්පත් භාවකාලික නිසා ඒකෙන් ලැබෙන සැපයේ කිසි එපා වීමක් ඇති. අපි ගොක් එමිග්‍රේටර් රූල් ලක්ෂණ රූපයක් දැකලා සතුටු වෙන්න ඕනේ කියලා ලෞකික සත්‍යයකදී ඒක දිහාම අපි තයන් දිහා බලාගෙන ඉන්නවා. ඉන්නේ ඉතර බලාගෙන ඉන්නකොට ඒකේ පාවෙනවා. නැත්තම් අපි හිතමු ගාන්තාවක් මිනිහේ බඳලා මිනිහේ කාන්තාවක් බඳලා මේ මිනිහාට මේ ගෑණි හෝ ගෑණිට මිනිහා හෝ එපා වෙනා කාලයක් යනකොට ඒක නිකන් නිතරම නිතරම තියෙනට ඒක එපා වීමක් තියෙනවා. ඒ ඕනම දෙයක් එහෙමයි කාම ලෝකයේ කාම වස්තු. මේ නිවන් රසය හැම නෙවෙයි. අද වශයෙන් සෝවාන් අත්දැක ඉන්න කෙනා අද පැයක් ඵල සම්මත සම්බන්ධ වෙන හිතට සමාජනය කියලා ඒක එපා වෙන්නේ නැහැ. ඒක පිළිමක් තියෙන්නේ නැහැ. මේක නිර්ණීය ස්වභාවයකටපත් වෙන. එන්න එන්නම ඒකේ දැනුවා ස්වාමීන් වහන්සේ අමතයි නැති වෙන්නේ නැති වෙන විදිහට තව තවත් තව තවත් කොපමණ කාලයක් ඒක නිවන් දර්ශන නිවිලා හිටියත් පිරිනම් පාන මොහොත දක්වාම නිවන් දර්ශන නිවිලා හිටියත් ඒක එපා වීමක් තියෙන්නේ කවදාවත් ඒක නීරස භාවයට පත්වන්නේ එින්ට එින්ට මේකේ තියෙන නීර ප්‍රශ්නේ වෙනස් වී වෙනස් වී වෙනස් වී යන මේ නීති භාවයේ ඉතින් වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි යනවා මේ විදිහට නිර්වාණය පිළිබඳ අමතාර්ථය කියන එකක් තියෙනවා අමත ස්වરૂපය කියලා ඒකක් තේරුම් ගන්න. එතකොට මේ ආකාරයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ස්වභාව එක එක සත්‍යයට හතර හතර 16ක් අපි ප්‍රකාශ කරලා මේ 16 මැනින් ගන්නකොට සම්මන්ත මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ පැහැදිලි තව පුළුවන්කම ලැබෙනවා. ඇති මේක හරියට ගන්න පුළුවන් වන්නේ අඳුම වශයෙන් සෝවාන් වෙලා සිටින කෙනෙකුට අන් කෙනෙකුට උනත් පුළුවන් දුක්ඛ සත්‍ය ස්වરૂපය තේරුම් ගන්නට සමුදය සත්‍යයේ ස්වરૂපයේ තේරුම් ගන්නද මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍යයේ ස්වરૂපයන් පැහැදිලි වශයෙන්ම තමා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගන්න තියෙන හැකියාව මම නමුත් ඒ ගැන සිතලා කල්පනා කරලා තින්තාමේ වශයෙන් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තිබෙන අත්දැකීමක් නොව ඒ සත්‍ය දෙක පිළිබඳ නිරෝධ සත්‍ය සමාග සත්‍යයේ තියෙන ස්වરૂපය මේ ආකාරයෙන් මේ සතරාර්ය සත්‍ය පිළිබඳ ස්වභාවයන් අවබෝධ කර ගැනීම තුළින් ඇත්ත වශයෙන්ම කෙනෙකුට පහසෙන්ම ඵලයකට සිතපත් වෙලා ඉන්නා නම් ඵලයටපත් කරන්න පුළුවන්කම තියෙනවා දැන් මේ නෑනියන්ට ඵලයට සිතපත් කරන්න පුළුවන් නම් මේ දේශනය නැවත අහන්න අහලා ඉවරලා ඵලයට සිතපත් යටපත් කරගෙන ඉන්න ඒ ඵලයට පත් වුණාට පස්සේ තීරේ කලින්ට වඩා ශාන්තයි කලින්ට වඩා ප්‍රණීතයි කලින්ට වඩා ශුභදායකයි කලින්ට වඩා පහසෙයි කියලා ඵල සමෝතයට සම්බන්ධින්න පුළුවන් ස්වરૂපයෙන් මොකද මේ තත්ත්වන සත්‍ය ධර්මයන් වල ස්වභාවයන් තේරුම් ගැනීමෙන් අත්න ආනිසංශ ඒ විලාවේ මේ එතනකොට අත්දකින්න පුළුවන් ශක්තිය ලැබෙන නිසා ඒ අනුව කල්පනා කරන්න මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ ස්වરૂපය ඉතාම හොඳටම අවබෝධ වන්නේ රහත් වෙච්ච කෙනෙකුට පහළ පහළ මාර්ග පාලන ලාභ ආර්යයට අත්තන ඒ අවබෝධයන් ඒ මාර්ගයට අනුව වෙනස් වෙනවා. සෝවාන් වෙච්ච කෙනෙකුට තාම අඩු අවබෝධයක්, සතරදාගාමී වෙච්ච කෙනාට ඊට වඩා වැඩි අවබෝධයක්, ඊටත් වඩා වැඩි අවබෝධයක් අනාගාමී වෙච්ච කෙනාට, රහත් වූ කෙනාට ඊටත් වඩා වැඩි අවබෝධයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ශෝභායන් තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න තුළින් මේ ඇයට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් ලබන්නා වූ අමා මහ නිවන සැනසීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා අපේ මේ දේශනාව මෙතනින් නිම කරන්න. අපි දැන් දෙවියන් දෙන්න ආකාශත්හා කියන පාඩේ කියන ආකාශත්හා බුම්මඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චන් දක්ඛන්තු ශාසනා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චන් දක්ඛන්තු දේශනං ආකාශත්හා බුම්මඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චන් දක්ඛන්තු මම් ප්‍රාන්තේ ප්‍රාර්ථනා කරමි නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමා